පෙරවන් සරණයි හැම දිනාටම අද දවසෙත් අපේ සුපුරුදු පරිදි සෙනසුරාදා ධර්ම සාකච්ඡාව ආරම්භ කරන්න සූදානම් වෙන්නේ. පසුගිය සතිවල අපි කතා බහ කළේ බෝධිපාක්ෂික ධර්ම පිළිබඳව. ඒ අනුව අද දවසට අපිට සාකච්ඡා කරන්න નિયમિતව තියෙන්නේ සති චෛතසිකය බෝධිපාක්ෂික ධර්මයක් හැටියට ඒ ඒ තැන යෙදෙන ආකාරය පිළිබඳව අවස්ථා 8කදී සතිචෛතසිකයේ යෙදෙන ආකාරය පිළිබඳව අපි පසුගිය සතියේදී සිහිපත් කළා. ඒ අවස්ථා 8 තමයි සතර සතිපට්ඨානය ඊළඟට සති ඉන්ද්‍රිය, සති බලය, සති සම්බොජ්ජංගය, සම්මා සති මාර්ගාංගයේ හැටියට මේ අවස්ථා 8කදී සතිචෛතසිකයේ යෙදෙන බව සිහිපත් කළා. ඉන් අනතුරුව අපි පසුගිය සතියේදී පැහැදිලි කරගත්ත ඒ සතිචෛතසිකයේ ගති ලක්ෂණ මොනවාද? ප්‍රධාන වශයෙන්ම අරමුණ සහ සිත පිළිබඳ අවධානයේ යොමු වෙන ස්වභාවය අරමුණු සිහි කරලා දෙන ගතිය අතීත වර්තමාන අනාගත කියන සමස්ත ආරම්මණයන් අපේ සිතට සිහිපත් කර දෙන ගතිය ඒ වගේම අර උපාදානයෙන් දේවල් ග්‍රහණය කරලා භුක්ති විඳින ස්වභාවයට අත් නොවි මතු පිටින් එහෙම නැත්නම් කුසල මූලිකව අරමුණ දිහා බලන්න ඒ සිහිය අපට උපකාර වෙන ආකාරය කියන මේ ගුණාංග අපි පසුගිය සතියේදී කතා බහ කළා. එබඳු සති චෛතසිකය සතිපට්ඨාන හැටියට කොහොමද ප්‍රගුණ කරන්න කියලා අපි මූලික කතා බහ පසුගිය සතියේදී සිද්ධ කළා සතර සතිපට්ඨානයක් හැටියට කායානුපස්සනා වේදනානුපස්සනා චිත්තානුපස්සනා ධම්මානුපස්සනා වශයෙන් අවස්ථා හතරකදී ඒ සිහිය ප්‍රගුණ කළ යුතු ආකාරය බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එතකොට මේ පිළිබඳවත් අපි දීර්ඝ විස්තරයක් කළා. මේ සතර සතිපට්ඨානයක් හැටියට දක්වන්නේ මේන් කොමක් හෝ පුහුණු කරන්නට කියන අර්ථයට වඩා ඒ සතරාකාරයෙන්ම සිහිය දියුණු කර ගැනීම විදර්ශනා මාර්ගයේදී අපට වැදගත් වෙන නිසයි කියන බව. ඒ කියන්නේ සමත භාවනාවේදී අපට චිත්ත ඒකාග්‍රතාවය සඳහා පමණයි සිහිය අවශ්‍ය වෙන්නේ. නමුත් විදර්ශනා භාවනාවේදී අපට හේතුඵල වශයෙන් ත්‍රිලක්ෂණ වශයෙන් චතුරාර්ය සත්‍ය වශයෙන් ස්කන්ධ ධාතු ආයතන වශයෙන් මේ නොඑක ආකාරයෙන් කරුණු විමසා බලන්නට අවශ්‍ය වෙනවා ඒ නිසා ඒ සමස්තය පිළිබඳ අපේ අවධානය එතන තිබිය යුතුයි අන්න ඒ නිසා ඒ විවිධ පැති පිළිබඳව කොහොමද සිහිය පවත්වා ගන්නට මේ සතර සතිපට්ඨානය උපකාර වෙන්නේ කියන කාරණාව අපි මූලික වශයෙන් කතා කළා. එහෙම කතා කරලා කායානුපස්සනා සතිපට්ඨානයේ යටතේ බුදුරජාණන් වහන්සේ දක්වලා තියෙන ප්‍රධාන කොටස් 6 පිළිබඳව අපි පසුගිය සතියේදී කතා බහ කළේ. ආනාපාන සති, ඉරියාපත මනසිකාර, චතු සම්පජඤ්ඤ පටික්කුල මනසිකාර ධාතු මනසිකාර සහ අසුභ නවය කියන මේ කාරණා ටික. එතකොට අපි එහිදි සිහිපත් කළා මේ එක් එක් කාරණා වෙන වෙනම අපි පුහුණු කර පුහුණු කිරීම අවශ්‍යයි. එහෙම පුහුණු කරලා කාලයක් අපි ඒවා ප්‍රගුණ කරනකොට අපිට කය ගැන අවධානය යොමු කළාම ආස්වාස ප්‍රස්වාසයත් හඳුනා ගනිමින් ඒ වගේම එහි සිද්ධ වෙන ඉරියව් වල ක්‍රියාකාරීත්වයත් හඳුනා ගනිමින් ඒ වගේම සම්පජඤ්ඤ වශයෙන් අපට සිහිය පිහිටුවාගෙන සත්පුද්ගල ස්වභාවයෙන් විනිර්මුක්ත වූ මේ ධර්මතාවයන්ගේ ක්‍රියාකාරීත්වය ගැන අවධානය යොමු කරමින් අපට ඒ සම්පජඤ්ඤයත් එහි පවත්වා ගනිමින් මේ විදිහට කාලයක් පුහුණු කරන පුහුණු කරන ප්‍රමාණය මත අපිට මේ සමස්ත ධර්මතාවයන් එකවර වටහා ගන්න පුළුවන් විදිහට අපේ සිහිය දියුණු කරන්න පුළුවන් කියන බව අපි පසුගිය සතියේදී කතා බහ කළා. එතකොට අද දවසේ අපි අවධානය යොමු කරන්නේ ඒ සති චෛතසිකය සතිපට්ඨාන භාවනාවක් හැටියට එහෙම නැත්නම් සතිපට්ඨාන ධර්මයක් හැටියට බෝධිපාක්ෂික ධර්මයක් හැටියට ප්‍රගුණ කරද්දී දෙවැනි අවස්ථාව හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන වේදනානුපස්සන පදනම් කොටගෙන සිහිය පුහුණු කිරීම. කය පදනම් කොටගෙන කයේ එක් එක් කොටාස එක් එක් ඉරියව් පැවැත්වීම කයේ චතු ධාතු මේ ආදී මුල් කොටගෙන සිහිය පවත්වන පුහුණු කරන ක්‍රමය කායානුපස්සනා කියලා හැඳින්වනවා. ඊළඟට දෙවැනි කොටසේදී වේදනානුපස්සනා කියලා හඳුන්වන්නේ වේදනාව මුල් කොටගෙන ඒ සිහිය විදර්ශනාව සඳහා අවදි කරන ආකාරය. එතකොට වේදනානුපස්සනාවේදී ප්‍රධාන වශයෙන්ම සුඛ දුක්ඛ උපේක්ඛා කියන තුන් ආකාර වේදනාව තමයි මෙහිදී බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඒ තුන් ආකාර වේදනාව දක්වලා නව ආකාරයකින් මේ වේදනානුපස්සනාව පුහුණු කිරීම බුදුරජාණන් වහන්සේ එහිදී විග්‍රහ කරනවා. නව ආකාරයක් වෙන්නේ කොහොමද? සුඛ දුක්ඛ උපේක්ඛා වශයෙන් තුන් ආකාරයි. ඊට පස්සේ සාමිස සුඛ, සාමිස දුක්ඛ, සාමිස උපේක්ඛා වශයෙන් තුන් ආකාරයි. ඊළඟට निराமிස සුඛ, निराமிස දුක්ඛ, निराமிස උපේක්ඛා වශයෙන් තුන් ආකාරයි. මෙන්න මේ විදිහට ආකාර 9කින් ත්‍රිවිධාකාර වේදනාව පිළිබඳව සිහිය පිහිටවන ආකාරය බුදුරජාණන් වහන්සේ දේශනා කරා. එතකොට අපි කියවනේ සිහිය විසින් කරන්නේ සිහි කරලා දීමයි කියන බව. ඒ පවතින සාධක මනවින් මනසට සිහිපත් කරලා දෙනවා. එතකොට දැන් වේදනාව කෙරෙහි අවධානය යොමු කරනකොට යෝගාවචරයට ඒ සිහිය විසින් මනසට අවදි කරලා දෙනවා තමන් මේ අවස්ථාවේදී ඉන්ද්‍රයන්ගෙන් අත්විඳින ආරම්මණයන් නිසා සුඛ වේදනාවක්ද දුක්ඛ වේදනාවක්ද උපේක්ඛා වේදනාවක්ද ලබන්නේ වේදනා කියලා කියන්නේ එක්තරා චෛතසික ධර්මයක් ඒ සිතේ ගුණාංගයක් සබ්බචිත්ත සාධාරණ චෛතසික සෑම සිතකම යෙදෙන චෛතසිකයක්. නමුත් ඒ සෑම සිතකම යෙදෙන වේදනා චෛතසිකය අපට තරම් ප්‍රකට වෙන්නේ නැහැ. අපට ප්‍රධාන වශයෙන්ම ප්‍රකට වෙන්නේ අර ජවන් සිත්වල ජවන් සිත්වල යෙදෙන මේ ආරම්භන රසය හඳුනා ගන්නා වූ ප්‍රබල වේදනා චෛතසිකය තමයි අපට ප්‍රකටව දැනෙන්නේ. එතකොට දැන් ඇසින් යම්කිසි අරමුණක් හඳුනා ගන්නකොට චක්කු විඥානය පහළ වෙලා ඊළඟට සම්පටිච්චන සම්තිරණ වොත්තපන කියන මේ සිත් අනුපිළිවෙලින් ඇති වෙනවා. එතකොට දැන් ඇසින් දැකපු රූපය පිළිබඳව චක්කු විඥානයේ ජනිත වෙනකොට ඒ චක්කු විඥානය හැම විටම උපේක්ඛා සහගතයි. චක්කු විඥාණයෙන් සුඛ වශයෙන්වත් දුක්ඛ වශයෙන්වත් සෝමනස්ස වශයෙන්වත් දෝමනස්ස වශයෙන්වත් ගන්නට සමත් වෙන්නේ නැහැ. චක්කු විඥාණයෙන් ඒ ඉන්ද්‍රිය ඒ අරමුණ හඳුනා ගන්න උපේක්ඛා සහගතවමයි. ඊළඟට සෝත විඥාණයනොත් ගන්න උපේක්ඛා සහගතවමයි. ඝාන විඥාණයෙන්, જીවහා විඥාණයෙන් ගන්නෙත් උපේක්ඛා සහගතවමයි. කාය විඥාණය තමයි සුඛ දුක්ඛ වශයෙන් දෙආකාරයකින් බෙදෙන්නේ. එතකොට දැන් මෙතන බුදුරජාණන් වහන්සේ සුඛ දුක්ඛ උපේක්ඛා කියන ආකාර තුනටම දක්වලා තියෙන්නේ අර චක්කසෝත ඝාන જીවහා කියන ඒ විඥානයන්ගෙන් ගන්නා වූ අරමුණු වල පවතින උපේක්ඛා සහගත ගතිය පමණක් නෙමෙයි ඒ අරමුණු රසය අපේ සම්පටිච්ඡන සම්තිරණ වොත්තපන ඒ අරමුණ පිළිගෙන ඊට පස්සේ ඒ අරමුණ මොකක්ද කියලා තේරුම් ගන්නට උත්සාහ කරමින් ඊට පස්සේ අරමුණ පිළිබඳ යම්කිසි විනිශ්චයක් අපි දෙනවා අපේ මනසින්. අන්නේ විනිශ්චය දීම අනුව තමයි අපි අරමුණට ප්‍රතිචාර දක්වන්නේ. ඒ කියන්නේ ඒක හොඳ අරමුණක් කියලා අපිට හිතෙනවා එහෙමනම් අපි ඒකට ඒක විනිශ්චය කරන්නේ අපිට ඒකෙන් යම්කිසි ආස්වාදයක් ලබන්නට අපේ මනස පෙළඹෙනවා. ඒක කටුක අරමුණක් නම් එතනදී අපි නුරුස්නා පටිග සංප්‍රයුක්තව ඒකට ප්‍රතිචාර දක්වනවා. එතකොට මේ විදිහට කායික වශයෙන් අපි ලබන ඒවා පිළිබඳව අපට සුඛ දුක්ඛ ගතිය වඩා පැහැදිලි. වඩාම ප්‍රකටයි. නමුත් මේ චක්කසෝත ඝන જીවහා කියන අවශේෂ ඉන්ද්‍රියන්ගෙන් ගන්නා අරමුණු වල උපේක්ඛා සහගතවම තමයි චක්කු විඥානය හටගන්නේ. නමුත් ඒ දැකපු රූපය ප්‍රියමනාප රූපයක් නම් ඉෂ්ට රූපයක් නම් ඇසට ප්‍රියශීලී නම් එතනදී ඒන් යම්කිසි සුවදායක ගතියක් අපේ මනසට දැනෙනවා. එතකොට සෝමනස්සය කියන එක එතන ඒක ආස්වාදනය කිරීම තුලින් ඇතිවෙන අමතර මානසික ගුණයක්. එතකොට මෙතන මේ කතා කරන්නේ ඒ සුඛ වේදනාව. එතකොට සුඛ වේදනාව ප්‍රධාන වශයෙන් කයට දැනෙනවා. එතකොට සෝමනස්ස වශයෙන් තමයි ඒක මනසෙන් හඳුනාගන්නේ. එතකොට මෙතනදී ප්‍රධාන වශයෙන්ම කායික වශයෙන් ලැබෙන දේ සුඛ දුක්ඛ වශයෙන් ඍජුව දැනෙනවා. ඊට අමතරව අර අවශේෂ ඉන්ද්‍රයන්ගෙන් දැනෙන දේ අනුව අපට කෙබඳු වේදනාවක්ද දැනෙන්නේ. එතකොට ඒ දැනෙන වේදනාව පිළිබඳව සංවේදී වීම මෙතනදී බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ. එතකොට කයට දැනෙන වේදනාව රළු නිසා සුඛ දුක්ඛ වශයෙන් වඩාත් ඒක අපට සංවේදීව හඳුනා ගන්නට පුළුවන්. චක්කුසෝත ඝාන ජීවහා ආදියෙන් දැනෙන වේදනාව වඩා සූක්ෂම වුණාට එයත් අපි ප්‍රවේශමෙන් හඳුනාගත යුතුයි. අර චක්කු විඥානය, සෝත විඥානය දැනෙන උපේක්ඛා සහගත බව වගේම ඊට පස්සේ මානසික වශයෙන් අපට ඒ පිළිබඳව ඇතිවෙන දැනීම මොකක්ද? ඒ අරමුණු රසය අපි විඳින්නේ කොහොමද කියලා විශේෂයෙන් පරීක්ෂාවෙන් සිටීම මෙතනදී අපේක්ෂා කරන්නේ. එතකොට සුඛ දුක්ඛ උපේක්ඛා වශයෙන් ගන්නකොට සුඛ වශයෙන් ගන්නෙ අර ඉෂ්ඨ ආරම්මණයන් අපි ප්‍රියශීලීව අපට දැනෙන ගතිය. දුක් වශයෙන් ගන්නකොට අනිෂ්ඨාරම්මණයන්ගේ කර්කශ වේදනාව අපට දැනෙන ආකාරය. ඊළඟට උපේක්ඛා සාගත කියලා කියන්නේ සුඛ බවකුත් දුක්ඛ බවකුත් නැතිව මධ්‍යස්තව ඒ අරමුණ ගන්නා ස්වභාවය. ඊළඟට සාමිසං නිරාමිසං කියන දෙආකාරයෙන් දක්වනකොට ඔන්න අර සෝමනස්ස දෝමනස්ස ගතිය මේක ඇතුලේ අපිට හඳුනා ගන්නට පුළුවන්. මොකද දැන් සාමිස සුඛ වේදනාවක් විඳිනකොට සාමිස සුඛ වේදනාවක් විඳිනවා කියලා දැනගන්න. එතකොට සාමිස සුඛ වේදනාවයි කියලා කියන්නේ මොකක්ද? වේදනාව සුඛ සහගතයි. ඒ සුඛ සහගත වේදනාව තෘෂ්ණා මූලිකව, කෙලෙස් සහිතව ඒක මනසින් ආස්වාදනය කරනවා. එතකොට දැන් සොම්නස කියන එක අපට ඇති වෙන්නට පුළුවන් निराமிසව. මෙතන කියන්නේ සාමිස වශයෙන් ත්‍ෘෂ්ණා මූලිකව කෙලෙස් සහිතව ඇති වෙන මානසික විඳීම. එතකොට අර සුඛ වේදනාවක් ඇති වෙනවා ඒ සුඛ වේදනාවට අනුරූපීව තමන්ගේ මනසේ ත්‍ෘෂ්ණා මූලිකව ඒ ග්‍රහණය කරන ඒ ආස්වාදනය කරන ඒ විඳින ගතියක් ඇති වෙනවා එතකොට ඒක සාමිස සුඛ වේදනාවක්. ඒ ඒ සුඛ වේදනාව නිසා තෘෂ්ණාව මූලික කොටගත් කෙලස් ධර්ම මනසේ වැඩෙනවා කියලා Tamanට පෙනෙනවා. දැන් වේදනාව ගැනයි අවධානය යොමු කරන්නේ. මේ වේදනාවත් එක්කලා Tamanගේ මනසේ සිද්ධ වෙන පරිවර්තනය Tamanට දැනෙන්නට ඕන. ඒ දැනෙනවා නම් තමයි ඒක සාමිස සුඛයක්ද, නිර්ාමිස සුඛයක්ද කියලා අපිට තේරුම් ගන්නට පුළුවන් වෙන්නේ. එතකොට සමහර අවස්ථාවලදී අපට ප්‍රියශීලී අරමුණු දැනෙනවා ඇසට ප්‍රියමනාප අරමුණු දැනෙනවා කනට ප්‍රියමනාප අරමුණු දැනෙනවා ඒ වගේම කයට සුව පහසු ස්පර්ශයන් දැනෙනවා ඒ දැනුණා වුණාට ඥාන සංප්‍රයුක්තව සද්ධා විරිය සති සමාධි ප්‍රඥා වලින් මනස අවදි කරගෙන අපි ඒ අරමුණ අරමුණු රසය හඳුනගන්නවා එතකොට සුඛ වේදනාවක් දැනුණා වුණාට තෘෂ්ණා මූලිකව කෙලෙස් සහිතව ඒක අත්විඳින්නේ නැහැ. භුක්ති විඳින්නේ නැහැ. එතකොට වේදනාව හඳුනා ගන්නවා. ඒ වේදනාවේදී මනස කොහොමද ඒකට ප්‍රතිචාර දක්වන්නේ කියන බවත් හඳුනා ගන්නවා. දැන් අපි මෙතනදී නැවතත් සිහිපත් කරන්න ඕන අපි පසුගිය සතියේ කිව්වා නිතර නිතර සිහිපත් කරනවා මේ සිහිය ගැන කතා කරනකොට සිහිය පුහුණු කිරීමේදී හුදෙක් අරමුණ ගැන අවධානය පමණක් නෙමේ ඒ අරමුණට ප්‍රතිචාර දක්වන සිත පිළිබඳවත් අපි අවධානයෙන් ඉන්නට ඕන එතකොටයි සිහිය පූර්ණ වෙන්නේ කියන බව. දැන් මෙතනදිත් අපිට ඒ කාරණේ පැහැදිලි වෙනවා සුඛ වේදනාව හඳුනා ගන්නත් ඕන. එතකොට වේදනාව කියලා කියන්නේ සිතේ එක්තරා ගුණයක්. නමුත් ඒක අපට සිතේ ක්‍රියාත්මක වෙනවද, කයේ ක්‍රියාත්මක වෙනවද කියලා මුල් අවස්ථාවේදී පැහැදිලි නැති වෙන්නට පුළුවන්. ඒක කයේ ප්‍රශ්නයක් වගේ තමයි අපට දැනෙන්නේ. පසුව අපට වැටහෙන්නට ගන්නවා. ඒක සිතේ එක්තරා ගුණාංගයක් කියන බව. එතකොට ඒ සිතේ ඇති වෙන ගුණය නිසා ඊළඟට සිත ප්‍රතිචාර දක්වන ආකාරය. එහෙම නැත්නම් ඒ ඒ ගුණාංගයේ ක්‍රියාත්මක වෙන ස්වરૂපය මොකක්ද? ඒක කෙලෙස් සහිතවද කෙලෙස් රහිතවද? තෘෂ්ණා සහිතවද තෘෂ්ණා රහිතවද කියන ඒ මොහොතේ මනස ප්‍රතිචාර දක්වන ක්‍රමය පිළිබඳ යම්කිසි විශ්ලේෂණයක් අපිට එතකොට එතනදී සිහිය විසින් මතු කරලා දෙන්න. වේදනාව කුමක්ද කියලා වටහා දෙනවා. ඒ වේදනාව මනස විසින් ඒක ග්‍රහණය කරන්නේ කෙලස් සහිතවද නිකලස් සහිතවද කියන බවත් අපිට සිහිපත් කරලා දෙනවා. ඊළඟට දුක්ඛ වේදනාව ගත්තහමත් එහෙමයි සමහර අවස්ථාවලදී දුක්ඛ වේදනාව නිසා අපේ මනස කෙලෙස් හට ගන්නවා. කෙලෙස් සහිත මනසින් තමයි අපි මේ දුක්ඛ වේදනාව විඳින්නේ. ඒ කියන්නේ දැනට පවතින මේ කර්කශ බව අපි ප්‍රතික්ෂේප කරනකොට මනසේ ගැටීම ඇති වෙනවා. ඇයි අපි ඒක ප්‍රතික්ෂේප කරන්නේ? වෙනත් සුවදායක තත්ත්වයක් සුවදායක වේදනාවක් අපේ මනසින් අපේක්ෂා කරන නිසා. එතකොට තෘෂ්ණාව මුල්ලුණු ගමන්ම අපට අර දුක් වේදනා පිළිබඳ පටිඝයක් ඇති වෙනවා රුස්සන් නැති ගතියක් ඇති වෙනවා දැන් හුඟක් වෙලාවට අපි ආනාපාන සතිය වැඩුවා වුණත් අනිත් භාවනාවක් කළා වුණත් යම් යම් වේදනාවක් දැනෙනකොට ඒවා ගොඩාක් කර්කශ නැතත් අපේ මනස විසින් ඒක ඉක්මනට අයින් කරගන්න ඕන වගේ අදහසකට එනවා. ඇයි අයින් කරගන්න ඕන කියලා හිතන්නේ අපි ඒක මනසින් ප්‍රතික්ෂේප කරනවා. එතකොට ඒ වෙනකොට අපි මේ දුක් වේදනාව විඳින්නේ සාමිස වශයෙන් කෙලෙස් සහිතව. එතකොට සමහර අවස්ථාවලදී අපිට හොඳට සිහිය නුවණ උපදවා ගත්තොත් දුක් වේදනාව දැනෙනවා. හැබැයි ඒක निराமிසව අත්විඳින්නට පුළුවන්. ඒ කියන්නේ තෘෂ්ණාවෙන් තොරව, කෙලෙස් වලින් තොරව, සිහියෙන් නුවණින් යුක්තව අපිට දුක් වේදනාව දිහා බලන්න එතකොට වේදනාව දුක් සහිත වුණාට අපේ මනස ප්‍රතිචාර දක්වන්නේ निराமிසව. අර ඉන්ද්‍රිය ධර්ම අවදි කරගෙන නීවරණ ධර්ම වලට යටපත් නොවි තමයි ඒ දුක් වේදනාව අපි හඳුනාගන්නේ. එතකොට ඒ විදිහට සාමිස නිර්ාමිස වශයෙන් දුක් වේදනාවත් අපි අධ්‍යයනය කරන්නට ඕන. ඒ කියන්නේ දුක් වේදනාව දැනෙනකොටත් අපේ මනස ප්‍රතිචාර දක්වන්නේ කොහොමද කියලා විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඕන. ඊළඟට උපේක්ඛා සහගත වේදනාව උපේක්ඛා සහගත කියලා කියන්නේ සුඛ දුක්ඛ කියලා ප්‍රකටව ගන්නෙ නැති අවස්ථාව. නමුත් ඒ අවස්ථාවේදී අපේ මනසේ ඇතැම් අවස්ථාවල මෝහ මූලිකව තමයි මේ උපේක්ෂා සහගත බව අත්විඳින්නේ. සමහර අවස්ථාවල ප්‍රඥා සංප්‍රයුක්තව තමයි උපේක්ෂා බව අත්විඳින්නේ. එතකොට ඇලීම් ගැටීම් මොකුත් එතන නැහැ. මධ්‍යස්තව තමයි අරමුණ දිහා බලන්නේ. එහෙම නැත්නම් අරමුණ රසය විඳින්නේ තාම මධ්‍යස්ත විදිහට. නමුත් මේ මධ්‍යස්ත බව ඇති උනේ මෝහ මූලිකව නම් අරමුණ ගැන ਵਿਚාරයක් නැතිකම නිසා අරමුණ පිළිබඳ පැහැදිලි දැක්මක් පැහැදිලි වැටහීමක් පැහැදිලි විශ්ලේෂණයක් නැතිකම නිසා අරමුණ පිළිබඳව ඇතිවෙන මෝහ මූලික ගතිය නිසා නම් මේ උපේක්ෂා සහගත බව ඇති වෙන්නේ එතන තියෙන්නේ සාමිසෝ උපේක්ඛාවක්. ඇයි ඒ සාමිස බව කියලා කියන්නේ කෙලෙස් සහිතවයි ඒ ඒ தත්වයට මූණ දෙන්නේ. එහෙම නැත්නම් ඒකට ප්‍රතිචාර දක්වන්නේ. එතකොට දැන් මෙතන ඇලීම් ගැටීම් ප්‍රකට වෙන්නේ නැහැ උපේක්ඛා සහගත නිසා. එතන මෝහය තමයි වඩා බලවත් වෙන්නේ සාමිස උපේක්ඛා වේදනාවේදී. ඊළඟට නිර්ාමිස උපේක්ඛා වේදනාව කියනකොට වේදනා උපේක්ඛා සහගතයි ඇලීම් ගැටීම් වලට යන්නේ නැහැ. හැබැයි බොහෝම ඥාන සම්පන්නව අර අරමුණ විශ්ලේෂණය කරමින් විනිවිද දකින්නට පුළුවන් ගතියකින් තමයි අර උපේක්ඛා සහගත වේදනාව අත්දකින්නේ. ඇලීම් ගැටීම් වශයෙන් වේදනාවක් නැති වුණාට ප්‍රඥාව එතන පැහැදිලිව ඉදලා තියෙනවා. දැන් එතකොට පින්නතට මෙතන මේ සිතේ ක්‍රියාකාරීත්වය එකක්. අර සාමිස වශයෙන් හෝ නිර්ාමිස වශයෙන් හෝ මේකට ප්‍රතිචාර දක්වන්නේ මානසික පසුබිම මත. අර වේදනා කියලා කියන්නේ අර ඉන්ද්‍රියෙන් ගන්න අරමුණ අනුව දැනෙන ක්‍රමය. එතකොට දැනෙන විදිහ එකක් අපි ඒකට ප්‍රතිචාර දක්වන විදිහ තව එකක්. ඒ දැනෙන විදිහ තමයි වේදනා හැටියට අපි හඳුනාගන්නේ. ඒ දැනෙන විදිහට අපි ප්‍රතිචාර දක්වන්නේ කෙලෙස් සහිතවද නිකෙලෙස් සහිතවද? එතකොට මෙන්න මේ ක්‍රමයට මේ වේදනානුපස්සනාව නව ආකාරයකින් පුහුණු කරන ආකාරය බුදුරජාණන් වහන්සේ දේශනා කරමු. එතකොට සිහිය විසින් කය කෙරෙහි අවධානය යොමු කරනකොට ඒ කාය ස්වභාවයන් සිතට සිහිපත් කරලා දෙනවා වේදනාව කෙරෙහි අවධානය යොමු කරනකොට ඒ වේදනාවේ ස්වરૂපයන් සහ වේදනාවට මනස ප්‍රතිචාර දක්වන ආකාරය සිත විසින් අපට සිහිපත් කරලා දෙනවා දැන් නිබඳු ස්වභාවයක තමයි සිත ක්‍රියාත්මක වෙන්නේ කියන එක නැවත නැවත අපට දනවනවා සිහිය විසින්. ඊළඟට චිත්තානුපස්සනාව. චිත්තානුපස්සනාව ගත්තහම එහි දහසය ආකාරයකින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සරාගං වා චිත්තං සරාගං චිත්තං ติ පජානාති වීතරාගං වා චිත්ත චිත්තං වීතරාගං චිත්තං ติ පජාන සදෝසං වා චිත්තං වීතදෝසං සමෝහං වා චිත්තං වීතමෝහං මේ විදිහට ආකාර 16කට බුදුරජාණන් වහන්සේ අපේ සිතේ ක්‍රියාකාරීත්වය පිළිබඳව අවධානය යොමු කළ යුතු සිහිය පුහුණු කළ යුතු ආකාරය පැහැදිලි කරනවා එතකොට දැන් අපි මීට ඉහත මේවා ගැන සාකච්ඡා කරලා තියෙනවා දීර්ඝ වශයෙන් රාග සහිත සිත කියලා කිව්වහම රාගය කියලා කියන්නේ චෛතසික ධර්මයක්. ඒ චෛතසික ධර්මයෙන් යුක්ත වූ සිත ගැන අවධානය යොමු කිරීම තමයි රාග සිත කියලා කියන්නේ. මේක ධම්මානුපස්සනාවට එනකොට ඒකේ අනිත් පැත්තට යනවා සිත නෙමෙයි අරමුණු කරන්නේ ඒ සිතෙහි යෙදෙන රාගය එතකොට තමන්ගේ මනසේ කාමච්ඡන්දයක් මතුවනා කියන බව දැනගෙන ඒ සිතේ යෙදුණු කාමච්ඡන්දය එහෙම නැත්නම් සරාගී ගුණය ඒ සරාගී චෛතසිකය තමයි ධම්මානුපස්සනාවේදී ඉලක්ක කරන්නේ. චිත්තානුපස්සනාවේදී ඉලක්ක කරන්නේ ඒ ධර්මතාවයෙන් ඒ ගුණයෙන් යුක්තව ක්‍රියාත්මක වෙන සිත. ඒතර චිත්තානුපස්සනාවේදී වඩා පොදු විදිහට අරගෙන සියල්ල එකට අරගෙන ඒ සමස්ත ගුණාංගයන්ගෙන් යුක්ත වූ සිත තමයි අරමුණු කරන්නේ. ධම්මානුපස්සනාවේදී ඊටත් වඩා සූක්ෂම විදිහට ඒක බෙදලා ගන්නවා, වෙන් කරලා ගන්නවා. මෙන්න මේ ගුණය, මේ ස්වභාවය මගේ මනසේ මතුවෙනමයි කියන බව. එතකොට දැන් චිත්තානුපස්සනාවේදී තථාගතයන් වහන්සේ දක්වන්නේ ඒ සරාග චිත්ත චිත්තය එහෙම නැත්නම් විතරාග චිත්තය ඇති වෙන බව තේරුම් අරගෙන පජානාති කියලා කියනකොට නිකම්ම තමන්ට දැනෙනවා විතරක් නෙමෙයි සති සම්පජඤ්ඤයෙන් යුක්තව මනවින් තමන්ට වැටහෙන්නට ඕන දැන් මේ රාගසිතක් ඇති වෙන්නේ කියනවා. එතකොට දැන් මෙතනදී කෙනෙකුට ගැටලුවක් එන්නට පුළුවන්. අපි මුලින්ම පැහැදිලි කළා මේ සති චෛතසිකය කුසල චෛතසිකයක්. ඒක අකුසල් සිත්වල යෙදෙන්නේ නැහැ. ඒතර රාගසිත කියන්නේ අකුසල් සිතක්. රාගසිත අකුසල් සිතක් අකුසල් සිතේ සිහිය යෙදෙන්නේ නැහැ. එතකොට සති චෛතසිකයේ උපදිනකොට එතන රාගසිත නිරුද්ධ වෙන්නට ඕන සති චෛතසිකයේ උපදින්නට නම් මොකද සති චෛතසිකයේ උපදින්නෙම කුසල් සිතක. එතකොට දැන් කොහොමද අර සිත දකින්නේ? එතකොට සිත කියන එක අතිශයින් වේගවත් ඉතාම සූක්ෂමව අතිශය වේගයෙන් ක්‍රියාත්මක වෙනවා. එතකොට හැම විටම අර කුසල් සිතකින් තමයි අකුසල් සිත ආවර්ජනා කරන්නට පුළුවන් වෙන්නේ. එහෙම නැතුව අකුසල් සිත තුළ ඒ ආවර්ජනා කිරීමට අවශ්‍ය සතිය ප්‍රඥාව ඒවා උපදින්නේ නැහැ. ඒවා උපදිනවා නම් ඒක අකුසල් සිතක් නෙමෙයි. ඒතකොට අකුසල් සිත නිරුද්ධ වෙන්නට ඕන මේ කුසල් සිත උපදින්න ඒ දෙවනුව හට ගන්නා කුසල් සිතින් තමයි එහි තමයි අර සිහිය සතිය සම්පජඤ්ඤේ ජනිත වෙන්නේ. ඒ ක්ෂණයෙන් උපදින්නා වූ සති සම්පජඤ්ඤයෙන් තමයි අර නිරුද්ධ වෙන්නා වූ ධර්මතාවයේ ස්වභාවය එහෙම නැත්නම් ඒ ඇති කර මෙතෙක් තිබුණු රාගසිතෙහි ස්වභාවය ආවර්ජනා කරලා ප්‍රත්‍යවේක්ෂා කරලා හඳුනා ගන්න. ඉතින් මේවා තමයි ඊටාම දුෂ්කරම තැන් ඒ කියන්නේ දැන් මේ මේ සිතේ සිතේ ස්වභාවය ගොඩ නැගිලා තියෙන්නෙම චිත්ත නියාමයේ ගොඩ නැගිලා තියෙන්නෙම මේක දිගින් දිගට දිගින් දිගට ඇලීම් ගැටීම් මුලාවීම් සමග පවතින විදිහට විනා මේක ලෙහා ගන්න පුළුවන් විදිහට නෙමෙයි ඉතින් ලෙහා ගන්නට යන ගමනේදී අපේ රේරුකාණේ මහානායක හඳුරු පැහැදිලි කරනවා දැන් පිහියකින් වෙන දෙයක් කපන්න පුළුවන්. ඒ පිහියෙන් ඒ පිහියම කපන්න බැහැනේ. අන්න ඒ වගේ දෙයක් තමයි අපිට දැන් මේ සිතකින් අපිට තව දෙයක් අරමුණු කරන්න පුළුවන්. ඒ සිතෙන් ඒ සිතම අරමුණු කරනවා කියන එක පහසු නෑ. එතකොට අන්න ඒ ගුණය තමයි මේ සිහිය විසින් ඇති කරන්නේ. නමුත් ඒ සිහිය උපදිනකොට අර එතෙක් පැවති අකුසල් සිත නිරුද්ධ විය යුතුයි. ඒ සතිචෛසිකේ ජනිත වෙන්න. එතකොට ඉක්ම යන්නා වූ සිතේ ගති ලක්ෂණ තමයි අර සති සම්පජඤ්ඤයෙන් යුක්තව අරමුණු කරන්නේ. මේ විදිහට ඉතින් ඒ සති සම්පජඤ්ඤය හොඳට තීව්‍ර කරගත්තේ නැතිනම් අර මුල් සිත ඉක්ම යන නිසා අපිට ඒක වැහි යනවා ඒක අරමුණු කරගන්න තියෙන අවකාශය ගොඩක් ඇහිරිලා යනවා. ඒ නිසා තමයි හුඟක් වෙලාවට අපේ සිතේ ස්වභාවය තේරුම් ගැනීම වඩා දුෂ්කර වෙන්නේ. ඒකට බොහෝ කල්ගත වෙන්නේ. ඒකට නැවත නැවත වෑයම් කළ යුතු වෙන්නේ. ඒ සිතේ ක්‍රියාකාරීත්වය නිසා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා රාග සිතක් ඇති වෙනකොට මේ රාග සිතයි කියලා හඳුනා ගන්නවා විත රාගයේ සිතක් ඒ කියන්නේ රාගයෙන් තොර මානසික තත්වයක් ඇති වෙනකොට දැන් මෙතන රාගේ ක්‍රියාත්මක වෙන්නේ නැහැ කියන බව දැනගන්නවා දැන් සමහර වෙලාවට රාග සිතක් තියෙන බව දැනගෙන දුරු කිරීම අවශ්‍යයි හැබැයි රාග සිතක් නැහැ කියලා කියන්නේ අවශේෂ ඕනෑම කුසල තත්වයක් පවතිනකොට එතන රාගසිතක් නැහැ. ඒතර රාගසිතක් නැහැ කියන්නේ එක සිතක් නෙමෙයිනේ. රාගසිත කියලා ගත්තොත් එක් සිතක්. හැබැයි රාගසිතෙන් තොර විතරාගී බව කියලා ගන්නකොට ඕනෑම කුසල් සිතක් එතකොට විතරාගී කියන ගණයටයි වැටෙන්නේ. එතකොට ඇයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඒ වීතරාගී බවත් හඳුනාගත යුතුයි කියනවා. ඒකේ විශේෂ වැදගත්කමක් තියෙනවා. දැන් තථාගතයන් වහන්සේ දක්වනවා අනංගන සූත්‍රයේදී ලෝකේ පුද්ගලයෝ හතර දෙනෙක් ඉන්නවා කෙනෙක් ඉන්නවා අර ලාමක කෙලස් තියනවා හැබැයි තියෙන බව දන්නේ නැහැ සමහර කෙනෙක් ඉන්නවා ලාමක කෙලස් තියනවා තියෙන බව දන්නවා. තව සමහර කෙනෙක් ඉන්නවා ලාමක කෙලස් නැහැ නැති බව දන්නේ නැහැ. තව කෙනෙක් ඉන්නවා ලාමක කෙලස් නැහැ නැති බව දන්නවා. මේ මේ හතර දෙනාගෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ හතර දෙනාගෙන් වඩා ශ්‍රේෂ්ඨ වෙනව අර දන්නා දෙන්න. ඒ කියන්නේ ලාමක කෙලස් තිබුණා වුණත් තියෙන බව දන්නවනම් නොදන්න කෙනාට වඩා ශ්‍රේෂ්ඨයි. ලාමක කෙලෙස් නැතිනම් ඒ නැති බව නොදන්නා කෙනාට වඩා දන්නා කෙනයි ශ්‍රේෂ්ඨයි. ඒ කුමක් නිසාද? දැන් තමන්ගේ මනසේ යම්කිසි දුර්වල මානසික තත්ත්වයක් ගොඩ නැගෙනවා කියලා දැනගත්තොත් විතරයි ඒතනත්තාට ඒක දුරු කිරීමේ හැකියාව ඇති එතන සති සම්පජාන. අනිත් කාරණේ තමයි තමන්ගේ මනසේ එහෙම දුර්වල තත්ත්වයක් නැති බව තේරුම් අරගෙන තිය තේරුම් ගත්ත තැනත්තාට විතරයි ඒ නිකලස් ගතිය රැක ගන්නට පුළුවන් වෙන්නේ. එහෙම නැති වුණොත් බුදුරජාණන් වහන්සේහි උපමාවක් ඇටියට දේශනා කරනවා තමන්ගේ නිවසේ රන් බඳුනක් තිබුණා වුණාට ඒ රන් බඳුන නිතර නිතර පිහදාලා පිරිසුදු කරලා සුද්ධ පවිත්‍ර කරලා ප්‍රභාමත්ව තියාගන්නට සැලකිලිමත් නොවන කෙනාට මොකද වෙන්නේ අර රන් බඳුනේ මතු පිටින් දුහවිලි තැවරිලා ඒකේ ප්‍රභාව නැතුව ගිහිල්ලා ආවරණය වෙලා ඒක රන් බඳුනක්ද කියලා හොයාගන්න බැරි මට්ටමට ඒක යටපත් වෙලා යන්නට පුළුවන්. අන්න ඒ වගේ තමන්ගේ මනස නිකලස් බවින් යුක්තයි කියන බව අපි සිහියෙන් තේරුම් ගත්තේ නැතිනම් ඕනෑම වෙලාවක එය කෙලසෙන්නට තියෙන ඉඩ කඩ වැඩි. ඒ නිසා යම් යම් අවස්ථාවක සිත කෙලසෙනවා නම් කෙලසෙන බව තේරුම් ගන්නත් ඕනේ. නිකලස් මට්ටමේ තියනවා නම් දැන් එහෙම කෙලසුණු තත්වයක නෙමෙයි තියෙන්නේ කියන කරුණ ගැන අපි අවදියෙන් ඉන්නට. දැන් මේවා ගැන මෙහෙම හිතනකොට වෙනතුනේ තේරෙන්නේ කොච්චර අපට මේ සිහිය සියුම් වෙන්නට ඕනද යථාර්ථය දකින්නට. කෙලස් ප්‍රහාණය කරන්නට, නිවන් අවබෝධ කරන්නට මොනතරම් පැතිවලින් අපේ මනස සූක්ෂම වෙන්නට ඕනද සියුම් වෙන්නට ඕනද ඒ පවතින හැම තත්වයක්ම වෙනසක් නැතුව අපේ මනසට දැනෙන මට්ටමකට ආවොත් විතරයි සියුම් වෙනස්කම් පවා ඇති වෙනකොට මේ හේතු මේක සිද්ධ වුනේ කියන බව පැහැදිලිව දකින්න දැන් වේගෙන් සිද්ධ වෙන ක්‍රියාකාරකම් සමූහයක් දිහා අපි බලාගෙන ඉන්නකොට අපිට එකකවත් අගමුල පේන්නේ නැතුව යනවනම් අපිට මොකක්ද එතන සිද්ධ වෙන්නේ කියලා තේරුම් ගන්න බෑ. එතකොට ටික ටික අපි අවධානය යොමු කරගෙන අර හැම දෙයක්ම සිද්ධ වෙන ආකාරය. දැන් උදාහරණයක් හැටියට ගත්තොත් අපි හිතමු දැන් ගාක් සංකීර්ණ කර්මාන්ත ශාලාවකට අපි ගියොත් එහෙම එතකොට එතන සිද්ධ වෙන ක්‍රියාකාරීත්වය කොහොම වෙනවද මෙච්චර ලොකු පිරිසක් කොහොමද පාලනය වෙන්නේ මේ අයට ආහාර පාන කොහොමද මේකම් වෙලාවට මේ වැඩ ටික යන්නේ කොහොමද එතකොට අපිට එකවරම හිතාගන්න තමාරුයි කොහොමද මෙතන ඇතුළත සිද්ධ වෙන්නේ හැබැයි කාලයක් අපි එතන ඉඳගෙන එකින් එක එකින් එක එකින් එක අධ්‍යයනය කරගෙන අධ්‍යයනය කරගෙන අධ්‍යයනය කරගෙන ගියොත් අපට අර කාර්යාල එහෙම නැත්නම් ඒ ආයතනය ඇතුලේ අර සමස්ත ක්‍රියාවලිය සිද්ධ වෙන ආකාරය පිළිබඳව ඕනම් පැහැදිලි වැටහීමක් ඇති තත්වයකට එන්න පුළුවන් යම් අවස්ථාවක්. ඒකට කාලයක් අර හැම පැත්තක්ම අධ්‍යයනය කරන්න. එහෙම නැති වුණොත් අපිට හිතා ගන්න බෑ කොහොමද මෙච්චර එකක් මෙහෙම කෙරෙන්නේ කියලා. අන්න ඒ වගේ තමයි අපේ කායික මානසික ස්වરૂපයන් අපි මතු පිටින් බැලුවහම ඒ මොකක්වත් සිද්ධ වෙන ආකාරය අපට හිතා ගන්න බෑ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේවා පුංචි පුංචි කොටස් කොටස් අරගෙන ඒවා වෙන වෙනම අධ්‍යයනය කරන්න ඕන. වෙන වෙනම අධ්‍යයනය කරන්න දීර්ඝ කාලයක් ප්‍රගුණ කරන්න ඕන. එහෙම පුහුණු කළාට පස්සේ තමයි ඒ සිතට පුළුවන් වෙන්නේ අර සමස්ත ක්‍රියාකාරීත්වය පිළිබඳවම යම් දැක්මක් ඇතිව කටයුතු කරන්න. එහෙම නැත්නම් අපිට ගිලිහෙන අවස්ථා බොහොමයි. ඉතින් අන්න ඒ නිසා තමයි කෙලෙස් සහිත තත්වයක් තියෙනවා නම් ඒ බවත් අපට දැනුවත්ව ඉන්නට ඕන කෙලෙස් රහිත තත්වයක් තියෙනවා නම් එයත් දැනුවත්ව ඉන්නට ඕන කියන බව බුදුරජාණන් වහන්සේ මෙහිදී අවධාරණය කරා. ඉතින් ඒ වගේම තමයි සදෝස චිත්ත, වීත දෝස චිත්ත. තරහක් වෙනවා නම් ඒ බව දැනගන්නවා. එහෙම අරමුණ සමග ගැටුමක් නැතිනම් තරහ කියලා අපි පොදු වචනයෙන් හැඳින්වුවාට එතන පටිඝ සංප්‍රයුක්ත සිත. එතකොට පටිඝ සංප්‍රයුක්ත බව කෝපය, ද්වේෂය, ශෝකය, භීතිය, පසුතැවීම විවිධ මානසික තත්ත්වයන්ගෙන් ඒක ප්‍රකට වෙන්නට පුළුවන්. ඒ හැම තැනකම සිද්ධ වෙන්නේ අරමුණෙහි ගැටෙන බව. ඒතර අරමුණෙහි ගැටෙන බවක් තියෙනවා නම් ඒ බව දැනගන්නවා. අරමුණෙහි ගැටෙන බවක් නැතුව කුසල් සිතින් අරමුණ මෙනෙහි කරන්න පුළුවන් නම් ඒ බවත් දැනගෙන ඕන පවත්වාගෙන යන්නට. ඊළඟට සමෝහං වාචිත්තං වීතමෝහං. සමෝහ කියලා කිව්වේ අරමුණ පැහැදිලි නැහැ. හේතුඵල වශයෙන් ත්‍රිලක්ෂණ වශයෙන් ස්කන්ධ ධාතු ආයතන වශයෙන් ඒ විදිහෙන් බලන්නට සමත් නැහැ. හුඟක් වෙලාවට අර නීවරණයන්ගෙන් මනස ආවරණය වුනහම නීවරණයන්ගෙන් මනස ආවරණය වෙන්න පසුබිම හැදෙන්නෙමත් අර මෝහ සහගත ගතිය නිසා. එතකොට නීවරණයන් හැටියට ඒවා මතුවෙනකොට අපට ප්‍රකට වෙනවා. මේ කාමච්ඡන්දයයි, මේ ව්‍යාපාදයයි, මේ තීන මිද්දයයි කියලා අපට දැනෙනවා. හැබැයි ඒ தත්වයන් ඇති කරන්න අර අරමුණ වහන ගතිය, අරමුණ පිළිබඳව ගති ලක්ෂණ ප්‍රකට නොවන ගතිය තමයි මෙතන මෝහයයි කියලා කියන්නේ. ඉතින් ඒක හඳුනා ගන්නට බොහොම දුෂ්කර තත්වයක්. ප්‍රඥාවට සාපේක්ෂව තමයි අපි මෝහය හඳුනාගත යුත්තේ මේ මෙතන තියෙන්නේ මේ නොයැටහෙන ගතියයි නොදැනෙන ගතියයි නොපෙනෙන ගතියයි කියන බව. එතකොට ප්‍රඥාව අවදි වෙලා සති සම්පජඤ්ඤය දෙක හොඳින් ක්‍රියාත්මක වෙනකොට මේ ඥාන සම්ප්‍රයුක්ත අවස්ථාවක් කියලා තේරුම් ගන්නවා. එහෙම නැති අවස්ථාවල දැන් අරමුණ පැහැදිලි නැහැ. අරමුණ ප්‍රකට වෙන්නේ නැහැ කියන බව තේරුම් ගන්න. දැන් ආනාපාන සති භාවනාව කරනකොටවත් අවශේෂ භාවනාවක් කරගෙන යනකොටවත් සමහරු ඇතැම් අවස්ථාවල ප්‍රකාශ කරනවා. ටික වෙලාවක් එහෙම ආස්වාස ප්‍රස්වාසය ගැන අවධානය පවත්වනකොට සිත එකඟ වෙනවා ආස්වාස ප්‍රස්වාසයේ සියුම් වෙනවා ඊට පස්සේ මොකුත් අරමුණු දැනෙන්නේ නැහැ ඒ දැනෙන්නේ නැති ගතිය හොඳ තත්ත්වයක් වගේ අපට හිතුණට පෙනුණට ඒ අරමුණ පැහැදිලි නැති ගතිය අරමුණ නොයටහෙන ගතිය නැමැති මෝහය තුලින් ඊට පස්සේ අපේ මනසේ විවිධ ක්ලේශයන් මතු කරලා මනස වික්ෂිප්ත කරන්නට ඒ தත්ත්වය හේතුවක් වෙනවා එක්කෝ ඒක තීන මිද්දේ ඇති කරන්නට හේතු වෙනවා. එහෙම නැත්නම් වෙනත් ඇලීම් ගැටීම් නිර්මාණය කරන්නට හේතු එතකොට අරමුණු පැහැදිලි නැතිනම් අන්නේ පැහැදිලි නැති ගතිය තමයි මේ මෝහ සහගත ගතිය කියලා කියන්නේ. මුගක් දෙනා මේ මෝහ සහගත ගතියම භාවනාවේ එක්තරා දියුණුවක් හැටියට චිත්ත ඒකාග්‍රතාවය සමාධියේ දියුණු අවස්ථාවක් හැටියට වරදවා වටහා ගන්න අවස්ථා තියෙනවා. ඉතින් සිත එකඟ වීම තුළ මෝහය තියෙන්නට විදිහක් නැහැ. සිත එකඟ වීම තුළ මෝහය තියෙනවා නම් ඒක මෝහ සහගත ගතියක් විනා උසස් සමාධියක් නෙමෙයි. ඒ නිසා සමාධිය ප්‍රඥාවක් එක්කම උසු වෙනකොට තමයි ඒක අපට විදර්ශනාවට උපකාර වෙන්නේ. ඒ චිත්ත ඒකාග්‍රතාවයේ මෝහයත් එක්ක ලබද්ද වෙනකොට ඒක විදර්ශනාවට නෙමෙයි සිත හැකිලෙන්නට තීන මිද්දේ ඇති වෙන්නට සහ අවශේෂ නීවරණ ධර්මයන් ජනිත වෙන්නට තමයි මේ පසුබිම උපකාර වෙන්නේ. ඒ නිසා මෝහ සහගත බව සහ ඥාන සංප්‍රයුක්ත බව පිළිබඳ අවදීන් ඉදීම එතනදී බුදුරජාන් වහන්සේ දේශනා කරා. ඊළඟට සංකිට්ත වික්කිට්ත දැන් මෙතෙක් කතා කළේ සරාග විරාග ආදී වශයෙන් කුසල අකුසල දෙපැත්ත. දැන් මෙතන සංකිට්ත වික්කිට්ත කියලා ගත්තාම ඒ දෙකම දුර්වල මානසික තත්ත්වයන්. සංකිට්ත කියලා කියන්නේ තීන මිද්දෙන් හැකලුණු සිත. වික්කිට්ත කියලා කියන්නේ උද්දච්චයෙන් වික්ෂිප්ත වුණු සිත. එතකොට සංකිට්ත සිත හොඳයි වික්කිට්ත සිත හොඳ නැහැ කියලා එහෙම ගන්න බෑ. මේ දෙකම අකුසල මූලයක්. මේ දෙකම නීවරණයක්. එතකොට හිත හැකිලෙන්නේ තීන මිද්දයත් එක්කලා ඒ වගේම හිත වික්ෂිප්ත වෙනවා නම් ඒ වික්ෂිප්ත වෙන తত্ত্বය විදර්ශනාවට හොඳ මට්ටමක් නෙමෙයි ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මහග්ගතන්වා අමහග්ගතන්වා එතකොට මහග්ගත සිත කියලා කියන්නේ ධානසිත යම් කෙනෙක් ධානයකට සමවැදිලා ඉන්නවා නම් එහෙම නැත්නම් ධාන මට්ටමේ සිත පවත්වනවා නම් ඒක මහග්ගත සිතයි ධානයෙන් ධානයක් නැති සිතක් නම් ඒක අමහග්ගත සිත. ඊළඟට සවුත්තර සිත අනුත්තර සිත. එතන සවුත්තර කියලා කියන්නේ කාමාවචර රූපාවචර සිත් වලට අනුත්තර කියලා කියන්නේ රූපාවචර අරූපාවචර සිත් වලට. ඊළඟට සමාහිතංවා අසමාහිතංවා. සමාහිත කියලා කිව්වේ ඒකාග්‍රතාවයෙන් සංසුන් වුණු සිත අසමාහිත කියලා කිව්වේ සංසුන් නොවුණු සිත. ඊළඟට විමුක්තංවා අවිමුක්තංවා. එතකොට විමුක්ත කියලා කිව්වේ නීවරණ ධර්මයන්ගෙන් විනිර්මුක්ත වෙන සිත. කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුච්ච විචිකිච්ඡා කියන මේ නීවරණ ධර්මයන්ගෙන් මිදුණු සිත විමුක්ත සිත නීවරණයන් සහිත සිත අවිමුක්ත සිත ඒ විදිහට දහසය ආකාරයකින් මේ සිත් හඳුනා ගැනීම පිළිබඳව ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරා. ඊළඟට හතරවෙනි කොටස ධම්මානුපස්සනාව ඒක ඊටාම සූක්ෂම වශයෙන් බුදුරජාණන් වහන්සේ කොටස් පහකට වෙන් කරලා දේශනා කරා. දැන් එහි පළවෙනි කොටස තමයි නීවරණ කාණ්ඩය. නීවරණ කාණ්ඩයේදී තථාගතයන් වහන්සේ දක්වන්නේ පංච නීවරණ ධර්මයන් කොහොමද අපි හඳුනාගන්නේ අපි මුලදී සිහිපත් කළා දැන් චිත්තානුපස්සනාවේදී රාගයෙන් යුක්ත වූ සිත එතකොට ඒ සමස්තයයි අරමුණු කරන්නේ හැබැයි නීවරණ වලට යනකොට සිතෙහි පවතින ඒ සරාගී ගුණය සරාගී ගතිය ඒ ඒ ඒ ගුණාංගයටයි අවධානය යොමු කරන්නේ. ඒ විදිහට වඩා සූක්ෂම වෙනවා ධම්මානුපස්සනාවයි. එතකොට එතනදී තථාගතයන් වහන්සේ දක්වනවා තමන්ගේ සිතේ අත්තිමේ අජ්ජත්තං කාමච්ඡන්දවති පජානාති. එතකොට සන්තං වාජ්ජත්තං කාමච්ඡන්දං අත්තිමේ අජ්ජත්තං කාමච්ඡන්දෝති පජානාති. තමන්ගේ මනසේ කාමච්ඡන්දයක් තියෙනවා නම් දැන් කාමච්ඡන්දයක් තියනවා කියලා දැනගන්න. ඊට පස්සේ නැතිනම් නැති බව දැනගන්න. ඊළඟට යතාච උප්පන්නස්ස කාමච්ඡන්දස්ස පහානං හෝති පංචපයානා. එතකොට ඒ හටගත්තා වූ කාමච්ඡන්දේ යම් ආකාරයකින් ප්‍රහාණය කරන්නට පුළුවන් නම් එහි ප්‍රහාණයක් දැනගන්න. ඊළඟට යතච පහීනස්ස කාමච්ඡන්දස ආයතින් අනුප්පාදෝ හෝති තංච පජානා. එතකොට කාමච්ඡන්දේ තියනවා නම් තියනවා කියලා දැනගන්නවා නැතිනම් නැහැ කියලා දැනගන්නවා. එතකොට එහි ප්‍රහීන කිරීම දැනගන්නවා. ප්‍රහීන කළා වූ කාමච්ඡන්දේ නැවත නොහට ගන්න ආකාරය දැනගන්න. දැන් අපි මීට ඉහතදීත් මේවා ගැන කතා කරලා තියෙනවා. මේ ආකාර හතරෙන්ම අර එකම නීවරණ ධර්මයේ පිළිබඳව වඩා ගැඹුරට දැන් මෙතන හුදෙක් සිහිය ඉපදවීම විතරක් නෙමෙයි දැන්නේ ධර්මානුපස්සනාවට යනකොට ධර්මානුපස්සනාවට යනකොට සිහිය ඉපදවීම පමණක් නෙමෙයි සති සම්පජඤ්ඤයෙන් යුක්තව වඩා ගැඹුරට ගැඹුරට වඩා සූක්ෂමව අධ්‍යයනය කරන ගතිය දැන් කායනුපස්සනාවේදීත් ඒ ගුණය ප්‍රකට කළා ගැඹුරට ගැඹුරට යනකොට වේදනානුපස්සනාවෙත් මුලින් වේදනාව හඳුනා ගන්නවා ඊට පස්සේ එහි මානසික තත්ත්වයන් ගැන වඩා ගැඹුරින් අවධානය යොමු කරනවා. ඊට චිත්තානුපස්සනාවේදී වඩා ගැඹුරින් ඒ සිත් හඳුනා ගන්නට උත්සාහ කරනවා. මේ ධම්මානුපස්සනාවේදී වඩා විශ්ලේෂණ න්‍යායක් තුල තමයි විශේෂයෙන් සතිය සහ සම්පජඤ්ඤය ඊට ප්‍රබලව ක්‍රියාත්මක විය යුතු අවස්ථාව තමයි මේ ධම්මානුපස්සනාවේදී දක්වන්නේ. එතකොට මේ නීවරණයයි කියලා දැනගන්නවා නීවරණේ තියෙන බව නැති බව මৌলিক වශයෙන් හඳුනා ගන්නවා ඒක සිහියෙන් කරන කාර්යය. ඊට පස්සේ මේ නීවරණය කවර හේතු ප්‍රත්‍යයෙන්ද හටගත්තේ කියලා විමසා හඳුනා ගන්නවා. එතකොට එතන සම්පජඤ්ඤය ප්‍රධාන වශයෙන් ක්‍රියාත්මක ඊළඟට ඒ හටගත් හේතු ප්‍රත්‍යයන් කොහොමද ප්‍රහාණය කරන්න කියලා හඳුනාගෙන ප්‍රහාණය කිරීම සඳහා ක්‍රියාත්මක එතකොට එහි ප්‍රහාණය හඳුනා ගන්න. ඊට පස්සේ ප්‍රහාණය වූ කාමච්ඡන්දය නැවත නොහට ගන්නට ඒ කාමච්ඡන්දයට අදාළ හේතු ප්‍රත්‍ය මතු නොවි පවත්වා ගන්නට තමයි අර හතරවෙනි අවස්ථාව ගැන කතා කරන්නේ. ඒ කියන්නේ යතාච අනුප්පන්නස්ස කාමච්ඡන්දස්ස ආයතින් අනුපාදෝ හෝති පංච පජානාති යතාච පහීනස්ස කාමච්ඡන්දස්ස ආයතින් අනුපාදෝ හෝති තංච පජානාති එතකොට යම් ආකාරයෙන් ප්‍රහාණය කරන ලද කාමච්ඡන්දය ආයතින් කියලා කියන්නේ නැවත නැවත හටගන්නේ නැතිනම් එයත් දැනගන්න එතකොට නැවත හටගන්නේ නැතිනම් එය දැනගන්නවා කියලා කියන්නේ නැවත හටගන්න අදාළ හේතු ප්‍රත්‍ය මොනවද කියන බව අවධානය යොමු කරනවා යොමු කරලා ඒ කාරණා තේරුම් ගත්තොත් තමයි ඒ බඳු කෙනෙකුටයි පුළුවන් වෙන්නේ ඒ කාමච්ඡන්දය නැවත මතු නොවි පවත්වා ගන්නට. අන්න ඒ විදිහට කාමච්ඡන්ද නීවරණය ගැන ඊළඟට ව්‍යාපාද තීන මිද්ධ උද්ධච්ච කුච්ච විචිකිච්ඡා කියන මේ නීවරණ ධර්ම පහ පිළිබඳවම ඔය විදිහට තියෙනවා නම් තියෙන බව දැනගන්නවා නැතිනම් නැති බව දැනගන්නවා ඊට පස්සේ තියෙනවා නම් ඒක හටගත්තේ කොහොමද කියලා එහි හේතුත්පත්ය හඳුනා ගන්නවා හඳුනාගෙන වහා ප්‍රහාණය කරනවා ප්‍රහාණය කරලා ඉන්නනතුරුව ඒ ප්‍රහීන වූ නීවරණ ධර්මය නැවත නොහටගෙන පවතින්නේ කෙසේද කියන කාරණා දැනගෙන ඒ මට්ටමින් මනස පවත්වා ගන්නට වැයයක් කරනවා ඊළඟට ස්කන්ධ පංචස්කන්ධ රූප වේදනා සංඥා සංඛාර විඥාන වශයෙන්. දැන් රූපස්කන්ධය අපි හිතමු දැන් ආනාපාන සතිය මූලික කොටගෙන වඩනවා නම් ඒ ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලියම ආස්වාස ප්‍රස්වාස වායෝ ධාතුවම රූපස්කන්ධය. එතකොට ඒක අරමුණු කරන්නා වූ සිත නාමස්කන්ධය. තොර නාම රූප වශයෙන් ඒ විදිහට බෙදා ගන්න. ඊට පස්සේ ඒ නාමස්කන්ධෙහි අර වේදනාව, සංඥාව, සංඛාරය, විඥානය වෙන් වෙන්කොට විග්‍රහ කරගන්නට උත්සාහ කරනවා. නාම රූප වශයෙන් මූලික වශයෙන් දෙකට බෙදාගෙන ඊළඟට ඒ නාම ධර්මයේ තුල පවතින අවශේෂ ස්කන්ධ වෙන්කොට වෙන්කොට දකින්නට වෑයම් කිරීම. එතකොට ඒ தത്വයට යනකොට ඊටාම තියුණු විදිහට සිහිය පමණක් නෙමේ සති සම්පජඤ්ඤය ඊටාම ඍජුව ක්‍රියාත්මක වෙන අවස්ථාවක් තමයි මේ ධම්මානුපස්සනාවේදී බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ. එතකොට ආයතන වශයෙන් ගත්තාම චක්කු ආයතන රූප ආයතන සෝත ආයතන සද්ද ආයතන ආදී වශයෙන් ආධ්‍යාත්මික බාහිර දෙපැත්තම එතකොට එතනදී දැන් අපි නිහඬව භාවනා කරන අවස්ථාවක නම් මනායතන ධම්මායතන මනසට අරමුණු වෙන ඒ ධර්මතා. එතකොට අපේ සාමාන්‍ය ලෝකයේ ක්‍රියාත්මක වෙන අවස්ථාවල ඇසත් ඒ ඇසට අරමුණු වෙන රූපයත්. ඊළඟට ඒ ඇසත් ඇසට අරමුණු වෙන රූපයත් නිසා යම්කිසි චක්කු විඥානයක් හටගන්නවද එහි ක්‍රියාකාරීත්වය. මේ විදිහට එකකට එකක් සම්බන්ධව අර සමස්ත ක්‍රියාවලිය සත්වයක් හැටියට පුද්ගලයෙක් හැටියට ආත්මයක් හැටියට මෙතෙක් කාලයක් හඳුනාගෙන හිටපු මේ ධර්මතා ටික කොහොමද එකින් එක එකින් එක වෙන් කර කර බෙද බෙදා බලන්නේ කියන කාරණේ තමයි ප්‍රධාන වශයෙන් ධම්මානුපස්සනාවේදී බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ. එතකොට නීවරණ හැටියට මූලික වශයෙන් මනසේ තියෙන දුර්වලකම් ටික විශ්ලේෂණය කරගන්නවා ඊළඟට ස්කන්ධ සහ ආයතන ධාතු ආයතන වශයෙන් මේ පංචස්කන්ධය විග්‍රහ කරගන්නවා ඊළඟට බොජ්ජංග සහ චතුරාර්ය සත්‍ය වශයෙන් ධර්මතාවයන් ප්‍රගුණ කරන්නට. ඒතර බොජ්ජංග වශයෙන් වඩනකොටත් මනසේ පවතින ඒ මානසික ගුණාංග තමයි ප්‍රකට කරගන්නේ සති ධම්ම විචය ආදී වශයෙන් අපි දීර්ඝ වශයෙන් ඒවා ගැන සාකච්ඡා කරලා තියෙන නිසා බොහොම කෙටියෙන් කතා කරන්නේ. එතකොට සති චෛතසිකය ගත්තහම ඒක අර විවේක නිස්ෘත, විරාග නිස්ෘත, නිරෝධ නිස්ෘත, ඔස්සග්ග පරිණාමී කියන ඔය ක්‍රමවලට අනුක්‍රමයෙන් ප්‍රගුණ කරලා ඒ කෙලස් ප්‍රහාණය කරන්නට යෝග්‍ය මට්ටමට දියුණු කිරීම. එතකොට මූලික වශයෙන් නීවරණ ටික හඳුනාගෙන ඉවත් කරගන්නවා. ඊළඟට මෙතන සත්පුද්ගල ස්වභාවයෙන් විනිර්මුක්ත වූ ස්කන්ධ ධාතු ආයතන ටිකක් පවතින්නේ කියන බව විශ්ලේෂණය කරගන්නවා ඊට පස්සේ යථාබෝධයට අවශ්‍ය මානසික ගුණාංග අවදි කරනවා ඊට පස්සේ අවසාන වශයෙන් යථා ස්වභාවය දකින්නට චතුරාර්ය සත්‍ය වශයෙන් මේ සංස්කාර ධර්මයන්ගේ සමස්ත සංස්කාර ධර්මයන්. ඒ කියන්නේ එතන දුක්ඛ සත්‍ය කියලා ගත්තාම මේ නාම ධර්ම, රූප ධර්ම ඇතුළු මේ හේතු ප්‍රත්‍යයෙන් හටගන්නා වූ සමස්තය දුක්ඛ සත්‍යයි. එතකොට ඒ සමස්ත සංස්කාර ධර්මයන් පවත්වන්නට නඩත්තු කරන්නට උපකාර වෙන මේ පැවැත්ම පිළිබඳ කැමැත්ත, රුචිකත්වය මේ තණ්හාව සමුදය සත්‍යයි. එතකොට ඒ තෘෂ්ණාව දුරු කළේ නැත්නම් නැවත නැවත මේ නාම රූප ධර්මයන් යලි යලි හටගනිමින් මේ භව ගමන පවතිනවා. ඒ නිසා ඒ තෘෂ්ණාව දුරු කිරීමෙන් පමණයි මේ නිමා කරන්න පුළුවන් වෙන්නේ. නමුත් තෘෂ්ණාව දුරු කරන්න නිකම්ම බෑ. ඒ සඳහා අවිද්‍යාව දුරු කළ යුතුයි. මේ සංස්කාර ධර්මයන්ගේ નિසරු ගතිය වහා හටගෙන වහා බිදී යනකොට ඉපදීම් බිදීම් දෙකෙන් පෙළෙනකොට මේ කිසිවක සාරවත් බවක් නැහැ කියන මෙතනට මනස මෙහෙවලා අවසානයේ විමුක්තිය ස්පර්ශ කරන තැනට මනස අවදි කරන්නට බුදුරජාණන් වහන්සේ ධම්මානුපස්සනාවෙන් මඟ පෙන්වනවා. එතකොට ඔන්න ඔය විදිහට කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා කියන මේ අවස්ථා හතර පුහුණු කරනකොට සිහිය සහ නුවණ එහෙම නැත්නම් සති සම්පජඤ්ඤය ඊටාම අනුක්‍රමයෙන් ඊටාම තීව්‍ර මට්ටමකට ඇවිදින් ඒ පවතින ස්වභාවයන් හැම හැම තත්වයක්ම කයේ ස්වභාවය වේදනාවේ ස්වභාවය සිතේ ස්වභාවය ධර්මතාවයන්ගේ ස්වභාවය ඒවා නාම රූප වශයෙන් ස්කන්ධ ධාතු ආයතන වශයෙන් අන්‍යෝන්‍යව ක්‍රියාත්මක වෙන හැටි හේතුඵල සම්බන්ධතාවය ඒවා ඇති වෙමින් බිඳෙමින් පවතින ආකාරය මේ සමස්ත ක්‍රියාවලිය ඉතා පැහැදිලිව විනිවිද පෙනෙන තැනකට අපේ සිහිය පුහුණු කිරීම ගැනයි බුදුරජාණන් වහන්සේ මෙහිදී පැහැදිලි කරන්නේ. එතකොට සති චෛතසික සතිපට්ඨාන වශයෙන් අපි දැන් ඔය ගිය සතිය සහ මේ සතිය අද මේ කතා කළේ සති කියන චෛතසිකය ආකාර 8කින් යෙදෙනවා බෝධිපාක්ෂික ධර්ම හැටියට නිවන් දකින්නට උපකාරක ධර්ම හැටියට. එහි සතර සතිපට්ඨාන හැටියට කොහොමද යෙදෙන්නේ කියන කාරණය තමයි බුදුරජාණන් වහන්සේ කය මුල් කොටගෙන වේදනා මුල් කොටගෙන සිත මුල් කොටගෙන ධර්මතාවයන් මුල් කොටගෙන සතර ආකාරයකින් පැහැදිලි කරන්නේ. එතකොට ඔය පසුගිය සතියේ අදත් අපි කතා කළේ සති චෛතසිකේ නිවනට උපකාර වෙන එක් ස්වરૂපයක්. කොමක්ද ඒ ස්වરૂපය? අර අරමුණු සිහි කර දෙමින් ඒ අරමුණු තුල විනිවිද දකින්නට උපකාර කරන ගතිය. එතකොට අරමුණු විනිවිද දකින්නේ ප්‍රඥාවෙන් විනිවිද දකින්නට ඒ සෑම අරමුණක්ම සිහි කර දෙන ගතිය මතු කර දෙන ගතිය තමයි මේ සතර සතිපට්ඨානය තුලදී ප්‍රගුණ කෙරෙන්නේ. හොඳයි එහෙනම් අපි ඒ සති චෛතසිකයේ ඊළඟ අවස්ථා ඒ කියන්නේ ඉන්ද්‍රිය ධර්මයක් හැටියට බල ධර්මයක් හැටියට බොජ්ජංග ධර්මයක් හැටියට සහ මාර්ගාංග ධර්මයක් හැටියට කොහොමද හඳුනාගත යුත්තේ කියන කාරණා ඊළඟ සතිවලදී අපිට කතා කරන්නට පුළුවන්කම තියෙනවා අද දවසේ පැහැදිලි කිරීම මේ පමණකින් නිමවටපත් කරලා අපි එහෙමනම් සුපුරුදු විදිහට ධර්ම සාකච්ඡාවට යොමු